ගරු ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මැතිතුමා යුරෝපයෙන් ඉතාලියට පිටත් වී යාමට අවසර දුන්නේ නැහැ අපේ ගුවන් තොටුපළදී. එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට පාර්ලිමේන්තු අනුමත කොට නිර්දේශ කර පරිදි ලබාගත් වළංගු ගමන් බලපත්‍රයක් හිමි බව. විමල් වීරවංශ ගරු මන්ත්‍රීතුමා අවලංගු ගුවන් බලපත්‍රයක් උපයෝගී කරගෙන පිටට යන උත්සාහ කරලා තියෙනවා. එම නිසා එතුමාව ගුවන් තොටුපළේ රඳවාගෙන ඉන්නවා. ඉතින් අපි දන්නවා විමල් වීරවංශ මැතිතුමා කොහේ ගියත් ලංකාවට එන බව අපි හොඳට දන්නවා. ඉතින් අපි අගමැතිතුමා මැදිහත් වෙලා එතුමාගේ ගමන යන්න ඒ අවශ්‍ය නීතිමය තත්වය හරිගසලා දීලා තියෙනවා. ඒ කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් වෙනවා. නමුත් එතුමාගේ ගමන යන්නට බාධාවක් නැති බව මම ප්‍රකාශ කරන්න කැමතියි.